ආනන්ද මහින්කන්ද මහත්මයා සවනන් තෙරුවන් සරණයි මේ ඔබ වහන්සේ අදත් අර සුපුරුදු පරිදි මේ තාපුතුන් කොටින ධර්ම කරුණු වලට පැහැදිලි කරලා දුන්න ගොඩක් පිං සවනන් මේ මගේ ප්‍රශ්න තියෙන අතරම ටිකක් සරලයි මේ දැන් අපි දන්නවා සංස්කාර සහ සංකාර කියලා වචන දෙකක් ගක්ලාට අපිට මතක් මේ හම වෙනවා ඒ දෙකම එකක්ද ඒක මොකක්ද තියෙන ප්‍රභේද සහ දැන් අතරම මේ හුඟක් වෙලාවට දැන් ওই පංච උපාදානස්කන්ධය වගේ කියනකොට තියෙන සංඛාරයි මේ අවිද්‍යා පත්‍ය සංස්කාර කියනකොට ඒකමද ඒ ආදි වශයෙන් අර වෙන වෙන තැන්වලින් මේ වචන පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් සවන්නා වෙලා තියෙනවනම් මේ අවස්ථාවේ මම හිතන්නේ ඔබතුමාට ගිය සතියේ පටිච්ච සම්පදායේ දෙවෙනි කොටස කතා කරනකොට සම්බන්ධ වෙන්න බැරි වුණා ඒකදී අපි මේ කාරණා වෙන වෙනම සාකච්ඡා කළා සංඛාර සහ සංස්කාර කියලා ගත්තහම ඒ දෙකේම අර්ථය එකයි සංඛාර කියලා කියන්නේ pāli වචනය සංස්කාර කියලා කියන්නේ සංස්කෘත සහ මිශ්‍ර සිංහලෙහි පාවිච්චි වෙන වචනය එතකොට මේ දෙකේම අර්ථ එකමයි එතකොට සබ්බේ සංඛාරා කියන තැන තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියලුම නාම රූප ධර්ම ගැනෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව හේතු කොටගෙන ජනිත වෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන කුසල කුසල කර්ම පමණයි එතන සංඛාර කියනකොට ගන්නේ. ඊළඟට පංචස්කන්ධයේදී සංඛාර කියනකොට ගන්නේ රූපය රූපස්කන්ධයට ගන්නව වේදනා සහ සංඥා දෙක වේදනාස්කන්ධ සංඥාස්කන්ධ වලට ගැනෙනවා විඥානයේ විඥානස්කන්ධයට ගැනෙනවා ඊළඟට සංඛාර කියලා කිව්වහම එතන ඉතුරු වෙන්නේ චෛතසික 52කින් වේදනා සහ සංඥා කියන චෛතසික දෙක හැර ඉතිරි චෛතසික 50 පමණයි එතන සංඛාර කියලා ගන්න. ඊළඟට කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා ගන්නකොට ඇතම් තැනක ඇතම් සූත්‍රයක කාය සංඛාර කියන්නේ කයින් සිද්ධ වෙන කර්ම, වචී සංඛාර කියන්නේ වචනයෙන් සිද්ධ වෙන කර්ම, චිත්ත සංඛාර කියන්නේ සිතෙන් සිද්ධ වෙන කර්ම. ඇතම් සූත්‍රයක කාය සංඛාර කියලා දක්වන්නේ ආස්වාස ප්‍රස්වාසය ඒ කියන්නේ කය පවත්වන මූල සාධකය වචී සංඛාර කියලා ගන්නේ විතක්ක ਵਿਚාර දෙක චිත්ත සංඛාර කියලා ගන්නේ සංඥා වේදනා දෙක. එතකොට ওই විදිහට තනින් තනට ඒ සංඛාර වචනේ පුංචි පුංචි අර්ථ වෙනස්කම් තියෙනවා. හැබැයි අපි මුලිනුත් සිහිපත් කළා එකම පොදු අර්ථයක් තියෙනවා සංස්කාරක හෝ සංඛාර කියලා ගත්තාම මේ පොදු අර්ථය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සම්බන්ධයක් තමයි එතන පෙන්වන්නේ. හැබැයි අර සබ්බේ සංඛාරා කියන තැන තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියලු ධර්ම ගැන කතා කරන්නේ. අවශේෂ තැන්වල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා එක්තරා කොටාශයක් ගැන විතරයි අවශේෂ තැන්වලදී සංඛාර කියලා කතා කරන්නේ. හොඳයි සර් ගොඩාක් පින් මම අර ගියසර් එක බලන්න. ගියසර් එකත් අහන්න. හොඳයි සර්. හොඳයි සර්. හොඳයි සර්.